දැන් මේක කියන අටසිල් ගැනීමේදී නවවන්න වූ මෙත්තේන චිත්තේන විහාරාණි කියන සිල්පදේ. කෙටියෙන් විස්තර කරන්න කියනවා. දැන් මේකට අපි ආර්ය මෛත්‍රී භාවනාවට විග්‍රහ කරලා පොත්වල තියෙනවා. මේක විස්තර කරන්න ගියාම ගොඩක් වෙලා යනවා. මෛත්‍රී භාවනාවයි ආර්ය මෛත්‍රී භාවනාව කියන දෙකේ වෙනස තේරුම් ගැනීමට අපි දැන් අවශ්‍ය පොත්පත්වල විතරෝම විග්‍රහ කරලා දේශනා තියෙනවා. ඒ ටිකෙන් තෝරාගන්න. මොකද නිවන් දැකීම හැර ලෝක සතුන්වත් මට තවත් හැංගිලා නැහැ කියලා අත්දැකීම දැක්කා. ওই තීරණේ ආවන යථාර්ථය දැකලා. ඒතර වරාගෙන ලෝකයට වෙන මොකක්ද පතන් තියෙන්නේ. නිවන් මාර්ග වැඩි වීම තුළින් ක්‍රමක්‍රමයෙන් නිදහස් වී යාම හැර. පූර්ණ නිවන තුළින් සියලු දුකින් මිදීම හැර. මට හෝ ලෝහතුන් තවත් සූයක් නා ලෝකේ නෑ. අනික ඔක්කොම මුලාවල් කරලා. తాවකාලිකයි. හැරසුමට සාධාරණික හැරසුමට හේතු නෑ. මෙන්න මේ ටික ධර්මාභෝධයෙන් ලැබිලා තිබුණා. යාර දැන් වලක් තියෙන මෙතන මොකක්ද? ඔය නිසා නිකන් ලෝකෙට වලක් තියෙනවා. ලෝකයේ වඩා තියෙන එකම යහපත ඔය ටිකෙන් යහපත ප්‍රකාශ කරන එක විතරයි. මෙන්න මේ ටික හරියට තේරුම් ගත්තා නම් ආර්ය මාර්ගය ලැබෙන්නේ ඔතන. එහෙනම් ආර්ය මාර්ගයේ කෙටියෙන් කියව අපි දේශනා කරමු පැටි ඇති මේ කැටිගත කරමු ඇති එහෙනම් බලාගන්න. විවේක නිස්සිත විරාග නිස්සිත නිරෝධ නිස්සිත ඔස්සක පරිණාමී මෙත්තාහාරක සති සම්බුද්ධාමිය වඩන්න ධම්මෝදේ සම්බුද්ධාමිය වඩන්න. හේති සම්බොජ්ජංගේ වඩන්න පස්සද්ධි සම්බොජ්ජංගේ වඩන්න විරිය සම්බොජ්ජංගේ වඩන්න සමාධි සම්බොජ්ජංගේ වඩන්න උපේක්ෂා සම්බොජ්ජංගේ වඩන්න මෙන්න මගේ ශ්‍රාවකයන්ට මම දුන්න මෙත්තා භාවනාව කියලා බුදුන් වහන්සේ දේශනා කළා. ඒක ඕක කරගන්න. විවේක නිසිත විරාග නිසිත නිරෝධ නිසිත ඔස්සක පරිණාමී කරුණාකාරක සති සම්බුද්ධාගේ වරන් ධම්ම විචේ සම්බුද්ධාගේ වරන්ද හේති සම්බොධ්‍යංගයේ වඩන්න පස්සද්ධි සම්බොධ්‍යංගයේ වඩන්න විරිය සම්බොධ්‍යංගයේ වඩන්න උපේක්ෂා සමාධි සම්බොධ්‍යංගයේ වඩන්න උපේක්ෂා සම්බොධ්‍යංග ගන්න. මෙන්න මගේ ශ්‍රාවකින්ම අවදුන කරුණාව ආවනා. බුදුරන් වහන්සේ දේශනා කරලා තියෙන පැහැදිලිව ඔය දේශනාව පිළිදෙණි විග්‍රහ වෙන තැන් වල පැහැදිලිව විග්‍රහ වෙච්ච දැන් තියෙනවා. ඒක අපි පාඩකට කියාව කොහොමද කියනවා ඒ සම්පූර්ණ විස්තරය. හලිද්ද වසන සූත්‍රයේ කියන සූත්‍රයේ හොඳට පැහැදිලිව දේශනා කරලා තියෙනවා. විත්තා සූත්‍රයෙන් ගැටේකට කියනවා. විවේක නිසිත විරාග නිසිත නිරෝධ නිසිත උත්සාහ පරිණාමී බුදුදාමාරත සති සම්බෝධියෙන් වේවරණ ධම්මවිදේ සම්බෝධියෙන් වේවරණ කීර්ති සම්බෝධියෙන් පස්සද්ධි සම්බෝධියෙන් ඒ වගේම විවිධ සම්බෝධියෙන් සාමාජ සම්බෝධියෙන් ප්‍රේක්ෂා සම්බෝධියෙන් වගේ සත්‍ය බෝධියෙන් වඩන්න මේක තමයි මම මගේ හාරිකාව මගේ ශ්‍රාවකයන් දෙන බුදුතාවාව විවේක නිසිත විරාග නිසිත නිරෝධ නිසිත උත්සාහ පරිණාමී උපේක්ෂාමාරත සති සම්බෝධියෙන් වේවරණ ධම්මවිදේ සම්බෝධියෙන් වගේ සත්‍ය බෝධියෙන් වඩන්න මේ තමයි මගේ ශ්‍රාවකයන්ට මම දෙන උපදේශා වා වෙනවා. සපය වම කියනවා. බුදුරජාණන් වහන්සේ මෙන්න මේක විග්‍රහ කරලා දෙනවා මෙන්න මගේ ශ්‍රාවකින්න මම දුන්න භාවනාව. ඉතින් ඔන්න ඔය ටික තමයි විග්‍රහ කරගන්න ඕනි. ආර්ය මෛත්‍රී භාවනාව මොකක්ද කියලා බලන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මම මගේ අයිත දුන්න මෛත්‍රී භාවනාව ප්‍රකාශ කරන්නේ කවදද? දෙවියන් සහිත බබුන් සහිත වරුන් සහිත සර්වන භවනා සහිත තුන් ලෝකේ තම කවුරුවත් නැහැ. මාවෝ මලින් අහකට සාපේ හැරෙන්නේ. මවපියෝ මෛත්‍රී භාවනා කියන්නේ කෙනෙක්. මෙන්න බුදුන් වහන්සේ දෙන මෛත්‍රී භාවනාව ගැන කියන්නේ මොකක්ද? එහෙනම් අපි මෙච්චර කල් වල්ලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ අපිට දෙන මෛත්‍රී භාවනාව. ලෝකේ කවුරුත් මෙච්චර කල් කොතනින් ආව මෛත්‍රී භාවනාව කියන පුණ්‍යක් කරවලා. මෛත්‍රී වැඩි වෙගෙන මේ කාලේ හරියට කතා කරනවා. අති දක්ෂ වෙලා කියන ප්‍රකාශ කරනවා. මෛත්‍රී භාවනා මහාචාර්යවරුන්. පන්තිදාන. පන්තිදාලා කරන්නේ එහෙමයි. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළ මෛත්‍රී භාවනා විග්‍රහ කරන කිව්වොත් මොකක්ද කියන්නේ? ලොකු ප්‍රශ්න. ඔය අන්‍ය පරිත්‍යාගකින් අහන්න මෙහෙම. කෙසේ වන්නලද මෙත්තා භාවනාව? මෙලොව කෙවල් ප්‍රතිඵලයක් ලබා දෙනවද? පරලෝකේ බඳ ප්‍රතිඵලයක් ලබා දෙනවද? ඒක අවසානයේ කොහොමද? කෙසේ වදනද කරුණා භාවනා මෙලොවේ වන් ප්‍රතිඵලයක් ලබා දෙනාද පරලෝකේ වන් ප්‍රතිඵලයක් ලබා දෙනාද අවසානයේ කොහොමද? කෙසේ වදනද මුදිතා භාවනා මෙලොවේ වන් ප්‍රතිඵලයක් ලබා දෙනාද පරලෝකේ වන් ප්‍රතිඵලයක් ලබා දෙනාද අවසානයේ කොහොමද? කෙසේ වදනද උපේක්ෂා භාවනාව මෙලොවේ වන් ප්‍රතිඵලයක් ලබා දෙනාද පරලෝකේ වන් ප්‍රතිඵලයක් ලබා දෙනාද අවසානයේ කොහොමද? ඔය ප්‍රශ්න හතරක්. ඔය ටික අහපුවාම මාව මගෙන් අහගත්ත කෙනෙක් ඇවිත් ඔබ උත්තර දෙන්න සමතිලෝකේ. සාම්ප්‍රදායික පදවැයක් දරාගෙන ඉන්න අන්නේ පරිත්‍රාජිකයෝ මං කරු වෛද්‍ය භාවනා නම කියන්නේ කොහොමද වෛද්‍ය භාවනා කියන කාරණා. ඔය අනේ පරිත්‍රාජිකය අහන්න. ඇවැත්නි ඔබලට බෞද්ධ ගෞතමයේ මෛත්‍රී භාවනා කියලා දෙනවා. මහා පඬිතුයෝ වගේ අහන්න. අපි හඳුනන. ඒවා ඇවැත්නි කියලා අනේ පරිත්‍රාජිකයේ උත්තර දෙන අපේ ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ මෙහෙම අවයිදී වූ අප්‍රමාණ වූ මෙත්තාහාරට හිත එක දිශාවකට වරන්නේ. ඒකේම දෙවෙනි දිශාවට තුන්වෙනි දිශාවට හතරවෙනි දිශාවට උඩ යට වශයෙන් සාරවාත්මතාවයෙන් තමාහා සමානව සිහි කරගෙන සියලුම ලෝක සත්‍යයෙන් මේ මේ චිත පිළිතුරක් පතුරවන. ඔහොම නේද දේශනා ඔව් එහෙම තමයි. ඉතින් අපි අපේ ශ්‍රාවකින් කියන්නේ කොහොමද? මේ බෞද්ධව තුනේ අමුතු භාවනාවක් දෙනවා කියන්නේ මොකක්ද? අපි කියන එකට දෙන්නේ. මොකද උදේ? අපි දෙන එකත් එකයි බෞද්ධව තුනේ දෙන එකත් එකයි. බෞද්ධ භාවනාවට භාවනාවෙන් අපි දෙනවා. ඕකනේ අපි දෙන්නේ. ඉතින් මොකක්ද මේ අපි කියන්නේ? ඔය තරකේ දැම්මා. උන්වහන්සේලා උත්තර නොදියදී බුදුරණන් වහන්සේ දෙකාරණේ කියන්නේ තමයි බුදුරණන් වහන්සේ ඔන්න විතර දුන්නේ. ඔන්න අන්න පරිවාරිකින් මෙන්න වෙඩි ගහන්නේ. පදවැලක් දරාගෙන අර්ථයක් දැන නැතින මොඩිය. කොහොමද අමෛත්‍රී භාවනාව ගන්න? ඒ මොඩිය හරහා ඔතන ඉඳලා කුමක් ගැන කතා කරනවා. නවට පද වැලක් දරාගෙන ඉන්න අංශයක් වෙන දන්න එකක් නෙවෙයි. ඒකට හරි පන්තියි. මෙන්න මෙන්න මෙන්න මේක ගහන්න ගියා තමයි. අර විතරේ දුන්නේ. මේ ඕකට මොනවද උත්තරයක් දෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා මාගෝ මගෙන් අහකට කියන එක අර ඔය කන්න විසබලා. හතුරු කාලේ විතරක් ලබා දෙනවා නම් මේ තුන් ලෝකේ අවුලක්. අවුලක් නැහැ. අදටත් නැහැ. අදටත් නැහැ කොහොමද? හින්දගේ සූත්‍රයේ හිටලා තියෙනවා. ඒක පරිවර්තනය කළා තියෙනවා හින්ද. හැබැයි උන්වහන්සේලා කියනවා මෛත්‍රී භාවනාවල වෙනසක් එහෙම නැද්ද කියලා. මම දන්නේ නැහැ අපි නම් වෙලා බලමු. දැන් ගන්න. කරන්නේ යන්නේ උන්වහන්සේලා කියලා නේ. දන්න පාලි භාෂාවෙන් හරි ලියති විදිහට අපි අද ඔය කියන්නේ. අර පාලියෙන් ලියති විදිහට කියනවා කිව්වම අපිත් අත ඉතිරි වෙනවා. නිසා උන්වහන්සේ ලොකු උදව්වක් කරලා දීලා තියෙනවා. ප්‍රමාණ උදව්. වරද්දලා. වරද්දලා වැරදි හදාගන්නේ කටින් බලාගෙන ඉන්න පරිලෙක් වරදලා තියෙනවා. ඒක පරිහ හදාගන්න එක වලින් ආරක්ෂා කරගන්න බැහැ. ඒක නෙවෙයි කියන්නේ. නෝ 100 100ක් වරද්දලා නැහැ. ඉතින් ඒ නිසා අපිට අද ධර්ම අර්ථය දැනගැනීමේ ලොකු සේවයක් කියලා තියෙනවා. ඒක සිංහල පරිවර්තන පොත්වල. ඉතින් 100 100ක් පරිවර්තන සාර්ථකයක් කියන්න බැලුවා නිසා. ඒක සම්පූර්ණ වැඩි කියලා කියන්නේ බෑ. ඒක කියනවා නෙමෙයි. නමුත් යම් කිසි ඇඟවලදී අර්ථය වෙනස් වෙච්ච තැන තියෙනවා ගැළපෙන්නේ නැති බව වැටුණාම පාරියත් එක වල බල හොඳ පරිශන කියලා වලවල කියන වැරදිච්ච තැන. පොඩි පොඩි තැන්වල. මේ ඉතිමත් වෙන හදාගන්න එකට අර කරලා තියෙන උදව්ව ලොකු දෙයක්. ඒකින් නැහැ අපි ඔක්කොම අමාරුවෙන් මේ කාලේ අද වෙන විදිහට ඒ කියවද යන්තම් හරි මිකද නතර පොටි ආපු නිසා අදහස් එකවත් ගැනීමේ එක්තරා අවස්ථාවක් ලැබෙනවා. ඒත් ඒක පුළුවන් මූල ධර්ම දැනගත්ත එක. අනේ බෑ මූල ධර්ම දැනගත්ත කෙනෙක් ඉතින් මේ නැහැ තමයි ඒක වරදී. ඉතින් ඒ නිසා දැනගන්න ඕනේ බුදුරන් වහන්සේ දේශනා කරපු මෛත්‍රී භාවනා අද වෙනකොට යටපත් වෙලා තියෙනවා. ඔය කියන මෛත්‍රී භාවනා තුළින් වෙනම කාරණේ ඔය මේ මෛත්‍රී භාවනා වඩනකොට ප්‍රතිඵල ලැබෙයි. හරිලා වනා. ආර්ය මෛත්‍රී භාවනාව දන්නවනේ කවුරුත් එහෙම දෙනු කරලා අපි දැන් බියා තියෙනවා පොත් බත් වලින් ගන්න බියා තියෙනවා. ඉතින් වලවලා තියෙනවා උගේ දෙවියන් මේ මෛත්‍රී භාවනාව. ඉතින් ඊට අනුකූලව බලපලා තමයි මේ කර්මස්ථානේ හදලා තියෙන්නේ. ඒ නිසා ඒක මුලින් වඩලා පුරුදු කරගන්න ඕනේ. ආර්ය මාර්ගය කියන්නේ මොකක්ද කියන එක දැනගෙන හසුරවන්න ඕනේ.